සාධූ සාධූ සුපින්නතුනේ කන්ද සූත්‍රය ඇසුරෙන් මෛත්‍රිය මාතෘකා කොට ගනිමින් අද මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවතු දේශකයන්න් වහන්සේ පානදුර ආර්ය වංශ ධර්මායතනයේ විහාරාධිකාරී පූජ්‍යපාද දඹකොල්ලේ පදුමසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප සාදුණදක් දෙමින් උනංගත් ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආම භන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛා පදං සමාධයාමි අදින්නාදානාවේරමනී සික්ඛාපදං සමාධයාමි කාමේ සුමිච්චාචාරාවේරමනී සික්ඛාපදං සමාධයාමි කාමේසු මිච්චාචාරාවේරමනී සික්ඛ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 ගච්ඡාමි සික්ඛාපදං සමාධයාමි තිසරණේන සද්දින් පංචසීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අපමාදේන සම්පාදේත ආම භන්තේ සාදු සාදු සාදු සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාතු සාතු සාතු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස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 මෙත්තං ඒරාපතේහිමේ චබ්‍යාපුත්තේහිමේ මෙත්තං මෙත්තං කන්හා ගෝතම කේහිච සාධූ සාධූ සාධ ශ්‍රද්ධාවන්ත පිම්වතුනි සියලුම දෙනා මේ මොහොතේ තෙරුවන් සරණ යමින් පංචශීලයේ පිහිටලා සිල්වන්ත පිරිසක් හැටියට බලාපොරොත්තු වන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මහත් වූ කරුණාවෙන් දේශනා කොට වදාළ සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කිරීමේ කැමැත්තෙන් පින්බත් ඔබට තෙරුවන් සරණයන්ට පුළුවන් ක්‍රම තුනක් තිබෙන ආකාරය පළමුයෙන් පැහැදිලි කරලා දෙනවා මේ තෙරුවන් සරණයන්ට පුළුවන් ක්‍රමතුන බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාලේ ඇතැම් කාල අබුද්දස්ස කාල හැටියට පවතිනවා එබඳු කාලයක බුද්ධ කියන වචනය අහන්ට ලැබෙන්නේ ධම්ම කියන වචනය අහන්ට ලැබෙන්නේ. සංග කියන වචනය අහන්ට ලැබෙන්නේ. ඒ නිසාම හොඳ අධිතනකින් යුත්තව ස්තීර මාර්ගයකට බැසගෙන යම් දවසක බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන ධර්මය අහලා ධර්මාබෝධය ලබාගෙන නිවනින් සැනසෙනවද. ඒ තාක් කල් පුරුදු පුහුණු කරගන්නා වූ ගති ලක්ෂණ නොකොඩවාම ආත්මයෙන් ආත්මයට අරගෙන යන්ට පුළුවන් වන ශක්තිය ඇති කරවල දෙන්ට මේ තෙරුවන් සරණයා මේ ක්‍රමතුන උගන්වල තිබෙන්නේ. කිසිම කෙනෙක් ළඟට යන්නේ නැතුව අපට පුළුවන් බුද්ධරත්නය ධර්මරත්නය සංඝ රත්නය යම් දවසක නිවන් දකින්නවද ඒ තාක්කල් සිතින් හිතාගෙන සරණයන්ට මේ එක ක්‍රමයක් දෙවෙනි ක්‍රමය තමයි තමම්ම වචනයම් ප්‍රකාශ කරනවා මම යම් දවසක ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් අභියසදී ධර්මය අහල ධර්මාබෝධය ලබාගෙන උතුම් වූ නිවනින් සැනසෙනවද ඒ දවස දක්වාම බුදුරජාණන් වහන්සේව සරණ යනවා ධර්මරත්නය සරණ යනවා සංඝරත්නය සරණ යනවා වචනයෙන් ප්‍රකාශ කරලා තෙරුවන් සරණ යනේක. තුන්වැනි කාරණාව තමයි. පන්සලක වැඩ ඉන්න ස්වාමින් වහන්සේ නමක් අභියසට ගිහිල්ලා. ස්වාමින් වහන්සේට ආරාධනා කරලා වාක්‍ය කියවාගෙන ඒ කියවන වාක්‍යය තමන් කියලා තෙරුවන් සරණ යනේක. මේ විදිහට බෞද්ධ ලෝකයාට මේ තෙරුවන් සරණයාමය ක්‍රමය පිළිවෙත බුදුරජාණන් වහන්සේ ගැන්වේ ඇයි. සෑම කාලයකම සිතේ පවතින්නා වූ ගති ලක්ෂණය වෙනස් කරගන්නේ නැති තත්ත්වයට පත්කරගෙන සසර ගමන ගමන් කළොත් ඒ තැනැත්තාට කවරදාකුවත් පාප මිත්‍ර සේවනය ලබා ගන්න නැතුව. කල්්‍යාන මිත්‍ර ආශ්‍රය ලබාගෙන ජීවිතය පාරමී ධර්මයාගෙන් පුරවාගෙන යම් දවසක නිවන් දකිනවද ඒ තාක්කල් හතර අපායෙන් මිදිලා දිව්‍ය මනුෂ්‍යාදී සම්පත් ලබාගෙන සංසාරයේ සැරිසරන්න. මේ බණහන්ට සූදානම් වන ඔබ හැම දෙනාම බොහොම වාසනාවන්තයි. කලාතුරකින් පහළ වෙන බුදුහාමුදුරුවෝ සරණ ගියා. කලාතුරකින් අහන්ට ලැබෙන ස්වාසූ දහසක් ධර්මස්කන්දය සරණ ගියා. සුපටිපන්නාදී අනන්ත ගුණයන්ගෙන් යුත්ත මහා සඟරුවන සරණ ගියා. තෙරුවන් සරණගිය උපාසකේ බවට පත් වනා. අනතුරුව තමයි සීල සම්පත්තියේ පිහිටියේ. පංචසීලයේ පිහිත පෝබ සියලු දෙනාම දැනගන්ට ඕන සීලේ කියන්න කුමක්ද. ප්‍රාණගාතාදී අකුසල ධර්මයන්ගෙන් බැලකීම. වත් පිළිවෙත් සිද්ධ කිරීම තුළින් ඇතිවන්නා වූ යහපත් සිතිවිල්ල මේක තමයි සීලය. හැම කෙනෙකුගේම සිතක තිබෙන්නේ මහත් වූ මෛත්‍රියක් කරුණාවක්. මෙන්න මේ මෛත්‍රී සහගත සිටිවිල්ලෙන් ජීවත්වන ඔබ සියලු දෙනාටම මගේ මේ සූදානම මාතෘකා කරන්ටය දුන ගාථා ධර්මයට අනුව ධර්ම දේශනාව සිද්ධ කරන්න. ආනන්ද මහරහතන් වහන්සේ මෙන මෙහිම ප්‍රකාශ කරනවා. මා විසින් මෙන්න මේ කියන සූත්‍රය අහලතියන්න මේ ආකාරයෙක්ට ඒකන් සමයම් භගවා එක් කාලයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනාත පින්ඩික සිටතුමා විසින් සකස් කරලා පූජා කරපු සැවත්නුවර ජේතවනාරාමේ වැඩ හිටියා. තේනකෝපන සමයේන ඒ කාලයේ සාවත්්‍යයන් සැවත් නුවර සමීපයේ අන්‍යතරෝභික්කු එක් හාමුදුරු කෙනෙක් අහිනා දට්ටෝ සර්පයකු දෂ්ට කිරීමෙන් කාලකතෝ කළුරිය කලා සම්බහුලා භික්කු බොහෝ භික්‍ෂූන් වහන්සේලා පිරිසක් මේ කාරණාව දැනගෙන යේන භගවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යම් තැනකද එම ස්ථානයට වැඩම කරලා උපසංකමිත්වා උන්වහන්සේ සමීපයට පැමිණිලා භගවන්තන් අභිවාදෙත්වා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසකට වෙලා භික්‍ෂූන් වහන්සේලා මෙන්න මෙහෙම ප්‍රකාශ කළා ස්වාමීණී ඉදසාවත්වයන් මේ සැවැත්නුවර සමීපයේ අ්‍යතරෝ භික්කු එක් භික්‍ෂූන් වහන්සේ නමකට අහිනාදට්ටෝ සරපයකු දෂ්ට කරලා මිය ගියා. මහාකාරුණික බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට දේශනා කරනවා. මහනෙන සෝභික්කු ඒ භික්‍ෂූන් වහන්සේ චත්තාරි අහිරාජකුලානි සතර අහිරාජකුලයන්ට ඒ කාන්තයෙන් මෙත්තේන චිත්තේන පරි මෛත්‍රී කළේ නෑ. යම් මොහොතක මහනෙන සෝභික්කු ඒ භික්‍ෂූන් වහන්සේ චත්තාරි අහිරාජකුලානි සතර නාරද කුලයන්ට මෙත්තේන චිත්තේන පරෙහිය මෙත් සිත පැතුරුවා නම් අහිනාදත් හෝ සර්පයකු දෂ්ට කළත් මරණයට පත්වෙන්න නෑ. මෛත්‍රී කියන ගුණේ කුච්චරනම් ප්‍රබලද කියලා මේ දේශනාවෙන් බනහන ඔබ සියලු දෙනාටම අවබෝධ කරගණ්ඩ පුළුවන්. මෛත්‍රී සිත සෑම මොහොතකදීම සිත තුළ ඇතිකරගන්ට සිත තුළ වඩවාගන්ට මහන්සිගන්ට ඕන. කතමානි චත්තාරි අහිරාජකුලානි ඒ සර්පකුල හතර මොනවද. බිරූපක්කං අහිරාජකුලන් විරූපාක්ෂනම් අහිරාජකුලය ඒරාපතං අහිරාජකුලං ඒරාපත නම් අහිරාජකුලය චබ්‍යාපුත්තං අහිරාජකුලං චබ්‍යාපුත්ත නම් අහිරාජකුලය කන්හා ගෝතමකං අහිරාජකුලං කන්හා ගෝතමක නම් අහිරාජකුලය මෙන්න මේ සර්පකුල් හතර මහනෙන ඒ භික්‍ෂූන් වහන්සේ මේ සර්පකුල හතරට ඒ කාන්තයම මෛත්‍රී කලා නම් කවරදාකුවත් සර්පයකු දෂ්ට කලා නම් ඒ දෂ්ට කිරීම හේතුවෙන් ඒ භික්‍ෂූන් වහන්සේ මරණයට පත්වෙන්නේ නෑ. මෛත්‍රී නොකරපු හින්දා සර්පය කුදෂ්ට කිරීමෙන් ඒ භික්‍ෂූන් වහන්සේ මරණයට පත් වුණා. මහනෙන මේ සරපකුල හතරට මෛත්‍රී කරන්න ඔබට මං උගන්වනවා. කුමක් නිසාද තමන්ගේ යහපත උදෙසා තමන්ගේ රැකවරණය උදෙසා බුදුරජාණන් වහන්සේ නැවත භික්‍ෂූන් වහන්සේලාට පැහැදිලි කරනවා. මෙන්න මේ ආකාරයට ඔබ වහන්සේලා මේ සරපකුල හතරට මෛත්‍රී කරන්න. බිරූපක්කේ හිමේ මෙත්තන් මෙත්තං ඒරාපතේහිමේ චබ්‍යාපුත්තේහිමේ මෙත්තං මෙත්තං කන්හා ගෝතම කේහිච මේ මෙත්තං මාගේ මෛත්‍රිය බිරූපක්කේහි බිරූපක්ෂ නම් නාකුලේට වේවා මේ මෙත්තං මාගේ මෛත්‍රිය ඒරාපතයහි ඒරාපත නම් සර්පකුලයට මාගේ මේ මෛත්‍රිය චබ්‍යාපුත්තයෙහි චබ්‍යාපුත්ත නම් සර්පකුලයට මාගේ මේ මෛත්‍රිය කන්හා ගෝතමකේ හිච කන්හා ගෝතමකේ හිච නම් සර්පකුලේට අපාදකේ හිමේ මෙත්තං මෙත්තන් දිපාදකේ හිමේ චතුප්පදේහිමේ මෙත්තම් මෙත්තං බහුප්පදේහිමේ නැවත උගන්වනවා මෛත්‍රිය කරන ආකාරය මාගේ මේ මෛත්‍රිය අපාදකයෙහි පාන්නැති සතුන්ට වේවා. පාන්නැති සත්තු කොච්චරනම් මේ ලෝක දහත්වේ ජීවත් වෙනවද. බඩගාගන යන සත්තු මේ සත්තුන් කෙරෙහි අපේ සිතේ මෛත්‍රියක් ඇති කළොත්. බලන්ට මොන තරන් නම් වාසනාවද්ද භාග්‍යයක්ද කියලා. ඒ මෛත්‍රිය අපේ යහපත උදෙසායි පවතින්නේ. ඒ මෛත්‍රිය අපේ රැකවරණය උදෙසායි පවතින්නේ. එනිසා මෛත්‍රී සිත සෑම සිතකම ඇතිකර ගන්ටඕන. මාගේ මේ මෛත්‍රිය දෙපා ඇති සතුන්ට වේවා. මාගේ මේ මෛත්‍රිය සිව්පා ඇති සතුන්ට වේවා. මාගේ මේ මෛත්‍රිය බොහෝ පා ඇති සතුන්ට වේවා. බුදුරජාණන් වහන්සේ මේ ආදී හැටියට මෛත්‍රිය පිළිබඳව භික්‍ෂූන් වහන්සේලාට උගන්වන්ටය දුනා. මාමං අපාදකෝහින්සේ මාමංහින්සිදිපාදකෝ මාමන් චතුප්පදෝහින්සේ මාමංහින්සි බහුප්පදෝ පානැති සතුන්ට හිංසාවක් කරන්නේ නෑ. දෙපෑ ඇති සතුන්ට හිංසාවක් කරන්නේ නෑ. සිව්පා ඇති සතුන්ට හිංසාවක් කරන්නේ නෑ. බොහෝපා ඇති සතුන්ට හිංසාවක් කරන්නේ. සබ්බේ සත්තා හැම සත්තුම සබ්බේ පානා හැම ප්‍රාණීහුම සබ්බේ භූතාචකේවලා සියලු භූතයෝද හැම දෙනාම බද්‍රානිපස් සන්තු යහපත දකිත්වා කිසිදු සතෙකුට දුකක් නම් නොවේවා අපමානෝ බුද්ධෝ බුදුරජාණන් වහන්සේගේ ගුණය ප්‍රමාණයක් නෑ අප්‍රමාණයි අපමානෝ දම්මෝ ධර්මයේ ගුණේද ප්‍රමාණයක් නෑ අප්‍රමාණයි අපමානෝ සංඝෝ මහා සංගරත්නය ගුණේ ප්‍රමාණයක් නෑ අප්‍රමාණයි මේ ගුණ බලයෙන් සියලුම සත්වයන්ට යහපතක් වෙන්ට ඕන. මේ විදිහට බුදුරජාණන් වහන්සේ උගන්වා වදාලේ අපට මෛත්‍රිය සිද්ධ කරන්න. මෙන්න මේ මෛත්‍රිය සිද්ධ කිරීම තුළින් අපට මොනවිදියේ ආනිශංසද ලැබෙන්නේ. මංචූටි උපමාවක් හැම දෙනාටම කියල දෙන්නම්. බ්‍රහ්මාති මාතා පිතරු පුබ්බාචරයාච උච්චරේ ආහුනෙයාච පුත්තානං පජාය අනුකම්පකා නිවසින් මේ මෛත්‍රිය පටන් ගන්න. මුළු ලෝකේම ඉන්න සත්වයෝ අතරෙන් අම්මයි තාත්තටයි ලැබිලැබ් තිබෙන තනතුර එසේ මෙසේ එකක් එහෙම නොවෙයි. බොහොම ශ්‍රේෂ්ඨ තනතුරු බ්‍රක්්මාති මාතා පිතොරු ගෙදර ඉන්න අම්මතාත්තා මහා බ්‍රක්්මයාට සමාන බව දේශනා කළා. ඒ බ්‍රක්්මයාගේ ගුණ හතරක් තියෙන හන්දා. ඒ ගුණ හතර මෙත්තාව කරුණාව මුදිතාව උපෙක්ෂාව මෙන්න මේ ගුණ හතර අම්මළඟ තාත්තළඟ තියෙනවා. ඒ නිසයි මේ දෙන්න බ්‍රක්්මයාට සමාන කළේ. මේ ගුණ හතර අම්ම කෙනෙක් ළඟ තාත්ත කෙනෙක් ළඟ නොතිබුණොත් ඒ අම්ම කෙනෙක් නෙවෙයි ඒ පිය කෙනෙක් නෙමෙයි. එනිසා මේ ගුණයෝ ඇති කරගෙන කොහොමද තමන්ගේ දරුවන්ට මෛත්‍රී කරන්නේ. අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් කළ යුතු උදාරතර මෛත්‍රිය තමයි. දරුවාට හරි මඟ නැතුව වැරදි මඟ නොකයාදීමෙන් වැලකී සිටීම. කවරදාකුවත් වැරදි මඟට තමන්ගේ දරුවාව යොමු කරන්ට හොඳ නෑ. එහෙමුණොත්තේ දරුවා හිතුවක්කාර කෙනෙක් වෙනවා. වැරදි කෙනෙක් වෙනවා. ලෝකයාට අප්‍රසන්න කෙනෙක් වෙනවා. ලෝකයා පිළිකුල් කරන්න දරුවෙක් වෙනවා. ඔබ යහමගට දරුවාව යොමු කළොත්. ඒ දරුවා නිවසට උතුම්ම දරුවෙක් වෙනවා. ලෝකයාගේ ප්‍රසාදයට පත්වන දරුවෙක් වෙනවා. ගෞරවයට පාත්‍ර වන දරුවෙක් වෙනවා. එනිසා හොඳදේ උගන්වන්න නරකදේ ඉගැන්වීමෙන් වලකින්න. මෙන්න මේ දේ කරනවනං ඒ අම්මගේ සිත තුළ වැඩෙන්න්න මෙත්තාව. ඒ පියාගේ සිත තුළ වැඩෙන්න්න මෙත්තාව. දරුවගේ කුසලතාවය අම්ම තාත්ත හඳුනගෙන කටයුතු කරන නිසා තමයි. පුබ්බා චරයාච උච්චරේ දරුවගේ මුල්ම ගුරුවරය හැටියට අම්ම තාත්ත පත්වෙන්නේ. මේ ගුණයෝ මේ දෙමාපියන් සතු වනොත් බලන්ට දෙමාපියෝ කොච්චර ලස්සනද කියලා. එනිසා වාසනාවන්ත මව් කෙනෙක් වෙන්න භාග්‍යවන්ත පිය කෙනෙක් වෙන්න ඒක දරුවන්ට ලොකු ආභරණයක් ආහුනෙයාච පුත්තානං බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගේ ගුණවරණා කරන්ට ආහුනෙය කියලා ගුණයක් තියෙනවා එනිසාමයි අට දිසාමෙහි යම් කිසි දායක පිරිසක් සිව්පසේ හදාගෙන හිස මුදුනෙ තබාගෙන පූජා කරන්ට පැමිණෙනවද ඒ සියලුම පූජාවල් පිළිගැනීමට සුදුසු. යහපත් දෙමෝපියන්ගෙන් හැදුන වැඩුන දරුවෝ දුර බැහැර ඉඳන්. අම්මට තාත්තට සලකන්ට නොයෙක්දේ හිසමත තබාගෙන අරගෙනේනවා. ඒ අරගෙන එන සියලුම දේවල් පිළිගැනීමට අම්මතාත්ත සුදුසුයි. එනිසා ආහු නෙය කියන ගුණය අම්ම කෙනෙක් ළඟ තාත්ත කෙනෙක් ළඟ තියෙනවා. හැබැයි මේ ගුණයෝ ඇතිකරගන්ට ඕන. එහෙම ඇතිකර ගත්ත හම තමයි දවා දරුවෝ අම්ම තාත්තගේ ගුණේ හඳුනාගෙන ගරු කරන්ට සැලකිලි දක්වන්ට ඉදිරිපත් වෙන්නේ. පජාය අනුකම්පකා බ්‍රක්්මයකුට ඇතිවන ගුණධර්ම තිබීමත්. දරුවන්ගේ මුල්ම ගුරුවරයා හැටියට කටයුතු කිරීමත්. සියලුම සත්කාර පිළිගැනීමට සුදුසු කියන ගුණයෙන් යුත්ත නිසාමත් අම්මයි තාත්තයි දෙන්න තමන් හදපු වඩපු බිහිකරපු දරුවා පමණක් නොවෙයි තමන්ගේ දරුවා හැටියට සලකන්නේ. මුළු ලෝකේම ජීවත් වෙනවද දරුවෝ ඒ සියලුම දරුවන් මගේම දරුවෝ කියලා හිතාගෙන ඒ අයව හදන්ට ඒ අයව පෝෂණය කරන්ට අදහස් කරනවා. කොච්චර ලස්සනයිද කියලා බලන්ට මව් ගුණ. කොච්චර ලස්සනයිද කියලා බලන්ට පිය ගුණ. මේ ලස්සන ගුණධර්ම ඔබේ සිත තුළ වැඩුණොත් ඒ වැඩීම හේතුවෙන් ඔබට කොච්චරනම් සැප ලබන්න පුළුවන්ද. මෛත්‍රිය කිරීම තුළින්ම ආනිසංස එකොල්හක් ලබන්ඩ පුළුවන් බව බුදුහාමුදුරෝ දේශනා කොට වදාලා. සුකං සුපති සුකම්පති බුද්ධති නපාපකං සුපිනම් පස්සති මනුස්සානං පියෝහෝති අමනුස්සානං පියෝහෝතිී දේවතාරක්කන්ති නාස අග්ගිවා විසංවා සත්තංවා කමති තුවතං චිත්තං සමාධියති මුකවන්නෝ විප්‍රසීදති අසම්මූල් හෝ කාලං කරෝති උත්තරින් අපපති විජ්ජන්තෝ බ්‍රහ්මලෝ කූපගෝ හෝතිී බුදුරජාණන් වහන්සේ මේ ආනිසංස එකොලා දේශනා කරපු ආකාරය. ඔබට මෙතෙන්දි යමක් පහදල දෙෙන්ට ඕන. ලෝකයේ කෞුද කැමැති දුකක් ලබන්ට. ලෝකයේ කෞුද කැමැති සැපක් නොලබන්ට සත්තු මරණ කෙනාත් කරන්නේ සැප ලබන්ට. සත්තු නුමරණ කෙනා බලන්නෙත් සැප ලබන්ට. මෙතන තිබෙන්නේ බැරදි අවබෝධයෙන් කටයුතු කිරීමත්. නිවැරදි අවබෝධයෙන් කටයුතු කිරීමත් අතර පවතින්නා වූ අදහස් කීපයක්. සත්තු මරණ කෙනා හිතනවා මේ කරන වැරදි ක්‍රියාවෙන් විපාකයක් නෑ කියලා. ඔහු අන්දකාරයට පත්වෙනවා. ඔවුගේ සිතේ මෛත්‍රයක් නෑ. ඇති වෙලා තිබෙන්න වෛරී සහගත සිතවිල්ලක්. ඒ සිතෙන් ඔහුට කවරදාකුවත් සැනසීමක් නෑ. ඒ පිළිබඳව අවබෝධයක් නැටිකමට මහා පාපතර ධර්මයෝ සිද්ධ කරනවා. මේ පාපයාගෙන් ලැබෙන විපහාකය ගැන අවබෝධයක් ඇති කෙනා සත්කුම්භ මරණයට පත් කරන්නේ. ඒ නිසාම ඒ තැනැත්තාගේ සිතේ පවතින්නා වූ මෛත්‍රී සහගත සිතිවිල්ල ජීවිතයේ සැපය සලසනවා. මෙන්න මේ සැපේ ලක්බාගන්නා වූ තැනැත්තාගේ ජීවිතය කොහොමද ගත වෙන්නේ. සුකං සුපති බොහෝම සැපසේ නිදාගන්නවා. ලෝකේ ජීවත්වන උදවියගෙන් කීයෙන් කී දෙනාද සුවසේ සැපසේ නිදාගන්නේ. කිසිම දෙයක් ගැන ඇලෙන්නේ නැතුව කිසිම දෙයක් ගැන ගැටෙන්නේ නැතුව කිසිම දෙයක් ගැන බැඳීමක් නැතුව සුවසේ නිදාගන්න කියෙන් කී දෙනාට. ඔබට පුළුවන්කමක් ලැබෙනවනම් මෙන්න මේ මෛත්‍රී සහගත සිතිවිල්ල හොඳට ප්‍රගුණ කරගෙන සුවසේ නිදාගන්න ඔබට ලොකු සුවයක් දැනේ ඔබට ලොකු සැපයක් දැනේ මෙන්න මේ සැපයෙන් යුත්තව නිදාගන්නවා වගේම සුකම් පටිබුද්ජති බොහම සැපසේ පිබිදෙන්ඩ පුළුවන් බොහොම සැපසේ අවිදිවෙන්ට පුළුවන් නපාපකං සුපිනම් පස්සති නපුරු සිහින දැකීමෙන් වලකින්ට පුළුවන් පියවි ඇසට දකින සියලුම දේවල් තුළින් ඇතැම් වෙලාවට කොච්චරනම් සිත දූසිත වෙනවාද. ඒ පියවී ඇස අසම්බර කරගන්නේ නැතුව සම්බර කරගෙන යම් කිසි කෙනෙකුට කටයුතු කරන්න පුළුවන්කමක් ලැබුණොත් ඒ තැනැත්තා සුවසේ නිදාගත්තද අවදි වෙන තුරුම නපුරු සිහිනයක් දකින්නේ. මනුස්ස ජීවිතයෙන් කොච්චරනන් සැපවිඳින්ට පුළුවන්ද. මනුස්සානම්පියෝ හෝති. ලෝක දහත්වේ ජීවත්වන මිනිසුන්ගේ ප්‍රියගතිය ලබන්ට පුළුවන්. අමනුස්සානම්පියෝ හෝති මිනිසුන්ගේ ප්‍රියගතිය පමණක් නොවෙයි. අමනුස්සයන්ගේ ප්‍රියගතියත් ලබන්ඩ පුළුවන්. අමනුෂ්‍ය කියන්නේ මනුෂ්‍යයන්ට වඩා හාත්පසින් වෙනස් කටයුතු කරන පිරිසක්. අනුකම්පාවත් දයාවක් ඇතුව කටයුතු කරන පිරිසක් නෙවෙයි. ඔවුන්ගේ ප්‍රියභාවය ඇතිකරගන්න පුළුවන්කමක් ලැබෙනවනං. මොනතරන්නම් භාග්‍යද්ද වාසනාවද්ද කියලා හිතන්න. නාස අග්ගිවා විසංවා සත්තංවා කමති. මෛත්‍රී නැමැති සිතිවිල්ලෙන් කටයුතු කරනකුට ගින්නෙන් අනතුරක් නෑ. විසෙන් අනතුරක් සිද්ධ වන්නේ. ආයුදයකින් හිරිහැරයක් සිද්ධ වන්නේ නෑ. මේ විදිහට ඇතිවෙන්ට තිබෙන සියලුම වදුරුවලින් මිදෙන්ට ශක්තිය ලැබෙනවා. තුවටන් චිත්තං සමාධියති වහාම සිත සමාධිගත වෙනවා. මුකවන්නෝ විප්පසීදති මුහුණ බොහොම ලස්සනට හැම කෙනාගේම ප්‍රිය ස්වභාවයට පත්වන ආකාරයට තිබෙනවා. කොච්චර ලෝකයේ නම් සුන්දරද කියලා. එබඳු මොහොතක් දකිනකුට අපට අවබෝධ වෙනවා. මහාකාරුණෙක බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මෛත්‍රී චිත්තයෙන් යම් කිසි කෙනෙ ජීවත් වෙන වනම්. ඒ ජීවත් වන තැනැත්තාගේ බැබලෙන ආකාරය පැහැදිලි කරනවා. චන්ද්‍රයා කොච්චරනම් ආලෝකයක් සෞම්‍ය ලෙස ලෝකයාට දෙනවද. චන්ද්‍රයාසේ මෛත්‍රී සිත පතුරුවන කෙනා බැබලෙන්ට ගන්නවා. සූර්යා යම්සේ අන්දකාරය දුරු කරනවද. එපරිද්දෙන් මහත් වූ ආලෝක දහරාවන්ගෙන් ජීවිතය බැබලෙන්ට පටන් ගන්නවා. දෙවියන් යන්සේ බැබලෙනවද එපරිද්දෙන් මෛත්‍රී කරන තැනැත්තා බැබලෙන්ට ගන්නවා. මෙන්න මේ ආකාරයට බොහෝ සම්පත් ලබන්ට පුළුවන් වෙන මේ ගුණාංගය ජීවිතයකට ඇතිකරගත යුතුයි. එහෙමුණොත් ලැබෙන්නා වූ සැපසම්පත් පිළිබඳවත් මහාකාරුණික බුදුරජාණන් වහන්සේ පැහැදිලි කලාා. පහූත බක්කෝ බවති විප්පබුත්තෝ සකාගරා බහූනං උපජීවන්ති යෝමිත්තානං නදූබති යමෙක් තමන්ගේ මිතුරාට ද්‍රෝහිකම් කරන්නේ නැත්නම්. පහූත බක්කෝ හෝති බොහෝ ආහාර පාන ලබන කෙනෙක් වෙනවා. ඒ විතරක් නෙමෙයි බිප්ප වුත්තෝ සකා ගරා තමන් ජීවත් වන නිවස තුළ වික්ෂිප්ත නූන මනසකින් ජීවත්වෙන්ට පුළුවන්. බිරිඳ ගැන සැකයක් නෑ වස්තුව ගැන සැකයක් නෑ දරුවෝ ගැන සැකයක් නෑ බාහිර ලෝකයේ ගැන සැකයක් නෑ තමන් නිවැරදිනම් මුළු ලෝකයාම නිවැරදී කියන අදහස සිතට නැගෙනවා. ඒ නිසාම නිවස තුළ සැකයකින් කුකුසකින් ජීවත්වෙන්ට ලැබෙනවා. එක මොන තරන්නන් සැපයත්ද. මෙන්න මේ නිසාම ගෙවත්තේ හටගන්නා වූ පලදාව පවා සාන්තධාන්තවෙන්ට පටන් ගන්නවා. ඒ සියල්ලම ජීවිතයට හිත කරවෙනවා. ඒ විතරක් නෙමෙයි බහූනං උපජීවන්ති ජීවිතයට බොහෝ සම්පත් ලැබෙන්ට සම්පත් ලැබෙන්ට බොහෝ පිරිසක් ඒ සම්පත් අනුභව කරලා ජීවත් වෙනවා. සැපේට පත්වන්නාගෙන් බොහෝ පිරිසත් ජීවත් වන ආකාරය දේශනා කොට වදාලා. ඔබ කැමැතිවෙන්ට ඕන. ඔබ සම්පත් ලබන්ට නම් ඒ ලබන්නා වූ සම්පත්වලින් බොහෝ පිරිසත් ජීවත්වෙන්ටත් ඉන්නව කියලා. එනිසා මෛත්‍රී සහගත සිටවිල්ල ඇතිකරගන්න. මෛත්‍රියෙන් නිතර නිතර වඩන්ට පුරුදුවෙන්න මේ මෛත්‍රිය වැඩෙන ආකාරය පිළිබඳවත් වැඩිය යුතු ආකාරය පිළිබඳවත් බුදු හාමුදුරුව දේශනා කළා. යානාවක් කියන එක කුච්චර ලස්සනද. බොහොම ලස්සනට හැම දෙනාගේම ප්‍රිය ස්වභාවේ ඇතිවෙන ආකාරයට සකස් කරලා තියෙනවා. අන්න ඒ වගේ සිත තුළ වෛරයක් තියාගන්ට හොඳ නෑ. සිත තුළ ක්‍රෝධයක් තියාගන්ට හොඳ නෑ. සිත තුළ ඉරිසියාවක් තියාගන්ට හොඳ නෑ. මේ ක්ලේෂ ධර්මයෝ මොහොතින් මොහොත මොහොතින් මොහොත සිතින් ඈත් කරගත්තුත්. ලස්සනට සකස් කලා වූ යානාවක් හා සමානයි. අන්න එබඳු සිතකින් කෙනෙකුට යහපතක් වෙන්ට ඕන කෙනෙකුගේ යහපත වැඩිදිවුණු වෙන්ට ඕන ඔහු සැපයෙන් සැපේට පත්වෙන්ට ඕන ඔහුගේ සැපේ ඔහුටම ආශිර්වාදයක් වෙන්ට ඕන මේ විදියේ මෛත්‍රී සහගත සිතිවිල්ල පතුරුවන්ට පතුරුවන්ට යානාවක් මෙන් සිත පිරිසිදුවෙන්ට පටන් ගන්නවා. මෙහෙම සිත පිරිසිදුවෙන්ට පිරිසිදුවෙන්ටම පටන්ගත්තහම අන්න එතනැත්තාට යම් කිසි දවසක ක්ලේෂ ධර්මයෝ නැතිකරගෙන සාන්තුූ නිවනින් සැනසෙන්ට අවකාශය නොලැබුණොත්. මේ ආත්මය තුළදීම නිවනින් සැනසෙන්ට බැරිවුණුත්. උත්තරින් අපට විජ්ජන්තෝ බ්‍රහ්මලෝකූප ගෝහෝතිී මුලාවට පත් නොවී සිහිනුවනින් මරණයට පත්වෙලා බ්‍රහ්මලෝකයේ උප්පත්තිය ලබනවා. මෙන්න මේ සැනසීම හැම කෙනෙක්ම ලබාගන්ට උත්සාහගන්න ඒ සැනසීම ලබන්ට ලබන්ට ඔබගෙන් මේ ලෝකයට බිහිවන්නා වූ දරුවන් මේ ගුණ ධර්මයන්ගෙන් යුත්ත වෙනවා. ඒ දරුවන්ගෙන් නැවත බිහිවන්නා වූ දරුවන් මේ ගුණධර්මයන්හි පිහිටීමෙන් ඒ අයගේ ජීවිත ලස්සන කරගන්නවා මේ විදිහට ජීවිතයෙන් ජීවිතයට මෛත්‍රිය සකස්වී මෙහේතුවෙන් කිසිදු සත්වයකුට හිංසාවක් කරන්නේ නෑ. කිසිම සත්වයකුට හිරිහැරයක් සිද්ධ වෙන්නේ නෑ. එනිසා අපි ප්‍රාර්ථනා කරමු සබ්බේ සත්තා හැමසත්තුම සබ්බේපානා හැම ප්‍රාණීහුම සබ්බේ භූතාච්චකේවලා සියලු භූතයෝම මේ හැම දෙනාම බද්‍රාණි පස්සන්තු යහපත දකිත්වා කිසිදු සතෙකුට දුකක් නන් නොවේවා සැපෙන් සැපේට පත්වේවා සියලුම දෙනාට මේ ධර්මානුශාසනාවෙන් අත්පත් කරගත්තා වූ පුුණි ශක්තිය සියලු දුක්කයන්ගෙන් මිදී සාන්තුව නිවනින් සැනසෙන්ට හේතුවාසනා වෙත්වා කියල ප්‍රාර්ථනා කරගන්න. සුපින්නතුනි අද මේ උතුම් වූ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු නාරංවල පදිංචිව සිට වසර අටකට පෙර දෙනස් නමේ සැප්තැම්බර් මස දාහතර වන දින පරලොස් සැපත් නීතිඥ PBTB බුළු මුල්ල මහතාටත් එතුමාගේ පරලොස් සැපත් දෙමෝපියන් වන RB බුළු මුල්ල රාළහමිට සහ එම මැතිණියටත් වෛද්‍ය DMD බුළු මුල්ල මහත්මියගේ දෙමෝපියන් සහෝදර සහෝදරයන් සහ ඉන්ද්‍රා ධනපාල දියණියටත් කීර්ති දිසානායක පුතුණුවන් ඇතුළු පල්ලොස්සපත් ඥාති මිත්‍රාදීන්ට රට වෙනුවෙන් දීපිදු රණවිරුවන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින තම පවුල්වල සියලුම ඥාති මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සඳහාත් ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා නාරම්මල මිරිහතුගොඩ අංක 202 නිවසේ පදිංචි PBTB බුලුමුල්ල මහතාගේ භාර්යාවන වෛද්‍ය දයා බුලුමුල්ල මහත්මිය පසිඳු සහ නුවන් යන පුතුන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මිළඟ දායකත්වය වසර 45කට පෙර පරලොස්සපත් අර්වින් ප්‍රනාන්දු පියාණන්ටත් පරලොස්සපත් සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත සින්න පවුලේ සියලුම දෙනාටත් ඥාති මිත්‍රාදීන්ටත් දේශකයන් වහන්සේටත් සියලු ලෝවැසියන්ටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සඳහාත් සිළු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිසත් මෙම ධර්ම දේශනාව හේතු වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුව දායකත්වයේ දරනවා කොළඹ තුන පදිංචි පේනින්ද ප්‍රනාන්දු මහතා විසින් මිලඟ දායකත්වය HAMD M අමරසේකර මහත්මියගේ ස්වාමි පුරුෂයා වන 1993 සැප්තැම්බර් මාස 11 දින පරලෝස් සැපත් විශ්‍රාමික විදුහල්පති ඩී.එම්. අමරසේකර මහතාටත් එකම පුතුණුවන්ටත් බෑනාටත් අමරසේකර මහත්මියගේ දෙමව්පියන්ටත් දෙපාර්ශ්වයේම පරලෝසෙපත් සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් දේශකයන් වහන්සේට සෙත් පැතීම සඳහාත් අසනීපෙන් පසුවන කසුන් සහ අසංඛ්‍යන මුණුබුරන්ට නිදුක් නිරෝගී සුව පැතීම සඳහාත් අනිකුත් දරු මුණුබුරන්ට මිනිබිරියන්ට සෙත් පැතීම සඳහාත් ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා වීරකොඩියාන ඉහළ වීරකොඩියාන පදිංචි HAMDM අමරසේකර මහත්මිය විසින් මිලඟ දායකත්වය අද දිනට 15 වන උපන්දිනය සමරන නදී දීප්ති සඳරේකා යන අයට සුභාශිංසන ගෙනීම සඳහාත් මීට මාස 6කට පෙර හදිස්සියේ පරිලොස්සපත් පී ප්‍රේමරත්න පියාට සීයාට මෙන්ම මේතා පවුලට සම්බන්ධව සිට පරලොස්සපත් සිල්ම ඥාති මිත්‍රාදීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම සඳහා සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට නිරෝගී සුවය මෙන්ම මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් මෙම කුසල කර්මය හේතු වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුව ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා වෑගල්ල නාගස්තැන් පදිංචි චමින්ද ප්‍රියංකා ස්වේතා අංජලි ශ්‍රේමික තීක්ෂණ ඇතුළු පවුලේ පිරිස විසින් මිලඟ දායකත්වය අභාව ප්‍රාප්ත වන්නට යෙදුනේ සබේනායක මහත්මියට පින් අනුමෝදන් කරවීමටත් මාතර වේරගම්පිට චම්පා නිවසේ පදිංචිව සිට අභාව ප්‍රාප්ත ඇලෙක්සැන්ඩර් අබේනායක මහතාට පින් අනුමෝදන් කරවීමටත් ඇගේ ස්වාමි පුරුෂයා විසිනුත් කඳුරුපිටිය සපුගඩ අශෝක නිවසේ පදිංචිව සිට අභාවප්‍රාප්ත එලියස් බුලේකුඩ මහතා සහ අභාවප්‍රාප්ත දෝන ගිමාරා රණවීර මහත්මියට පින් අනුමෝදන් කරවීමට ඇගේ පියා හා මව විසුණුත් චන්ද්‍රදාස බුද්ධදාස කමලා ගුණදාස හා නන්ද කුමාර යන අභාවප්‍රාප්ත සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමට ඇගේ සහෝදර සහෝදරයන් විසුණුත් ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා දැන් ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් සිදු කරන ලබන පුණ්‍යානුමෝදනාව ධර්මදේශනාවේ දායකත්වයේ ලබාගත්තු සියලුම දෙනා බලාපොරොත්තු වෙනවා මිය පරලෝකයේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න සුජීවත්ව ජීවත් වන සියලුම දෙනාට ආශිර්වාදය ලබා ගන්න මියගේ සියලුම ඥාතීන්ට මේ වාසනාවන්ත පින්කම හේතු වාසනාවෙත්වා පරලෝ ජීවිතයන් සැපවත් කරගන්ට ලැබෙත්වා දුක් ඇති ආත්මයත්තන් එයින් අතමිදෙත්වා බුද්ධාදී මහෝත්තම යාණන් වහන්සේලා හොඳයි සැපැයි කියල දේශනා කරන්ටේ දුන අජරාමර සංඛ්‍යාත අමාමහනිවනින් සැනසෙත්වා කියල කවුරුත් ප්‍රාත්ථනා කරන්න සුජීවත්ව ජීවත් වන හැම දෙනාගේම ජීවිතයන් තුළට මේ ධර්මානු ශාසනාවෙන් අත්වත් වුණ පුුණ්‍ය ශක්තිය හේතු කොටගෙන බලපාන කරදර බාධක දුක්කම් කටළු නැති කරගන්ට. වාසනාවෙන් වාසනාව සලසගන්ට ලැබෙත්වා. යම් දවසක නිවන් දකිනවද ඒ තාක්කල් නරකාදී ආත්මයක උප්පත්තිය නොලබන්න ප්‍රාර්ථනා කරනවා නම් දිව්‍ය මනුෂ්‍යාදී සම්පත් උදාකරගන්ට ශක්තිය සැලසෙත්වා. සාන්තූ නිවැනින් සැනසෙන්ටත් වාසනාව සැලසෙත්වා කියෙන අදහසින් යුත්තව දෙවියන්ට පින් අන්මෝදන් කරමු. ආකාසට්හාචබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුඤ්ඥන්තං අනුමෝදිත්වා චිරංරක්කන්තු ශාසනං ආකාසට්හාච බුම්මට්ටා දේවානාගා මෛද්දිිකා පුඤ්ඥන්තං අනුමෝදිත්වා චිරංරක්කන්තු දේශනං ආකාසට්හාච බුම්මට්ටා දේවානාගා මෛද්දිිකා පුඤ්ඥන්තං අනුමෝදිත්වා චිරංරක්කන්තු මම් පරන්ති. සාදු සාදු සුපින්නතුනි කන්ද සූත්‍රය ඇසුරෙන් මෛත්‍රිය මාතෘකා කොට ගනිමින් අද මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවතු දේශකයන්න් වහන්සේ පානදුර අරියවංශ ධර්මායතනයේ විහාරාධිකාරී පූජ්‍යපාද දඹකොල්ලේ පදුමසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප සාදුණදක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුවහා චිර ජීවනයේ ප්‍රාර්ථනා කර සිටිමු. සාතු සාතු සාතු. පින්තුනි ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක් සඳහා දායකත්වය ලබා ගන්නට එසේනම් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න. මෙම ධර්මානුශාසනාවේ සංයුක්ත පටයක් හෝ කැසට් පටයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ගී ප්‍රසන්ටේෂන් අමතන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දෙකයි ඔබ සදේශීය සේවය සමගින්. එසැන පුවන් ගෙවී ගිය පැයේ කාලින සිදුවීම් පෙළගැස්ම ප්‍රකාශය නිලන්තීවත්තේ ගෙදර අන්තර්ජාල සුරක්ෂිතතාව පිළිබඳ ගාල දිස්ත්‍රික්කයේ ළමා සංවර්ධන කමිටු නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන ගාල හෝල්ඩි ගෝල් ශාලාවේදී අද පෙරවරුවේ පැවැත්වේ. සමාජ ජාල වෙබ් අඩවි මගින් සිදුවන අපයෝජන ආදිය කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරේ. ඉර්මා සුලිකුණාටුවෙන් බලපෑම් එල්ලූ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ බටහිර හා දකුණු ප්‍රදේශවලට ඉදිරි දින ගිහිපිය තුළදී ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට එරට කාලකුළු විද්‍යාංශ අනතුරු අඟවයි.